නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිටිවිලි විමසීම පිළිබඳ කාරණාව. සිතුවිලි විමසීම කියන මාතෘකාව ගොඩාක් වැදගත් වන්නේ භාවනා යෝගියෙක් තමන්ගේ චෛතසිකය විමසලා ඒ චෛතසිකය මොන කාණ්ඩයට අයිතිද මොන වර්ගයට අයිතිද මොන වගේ ක්‍රියාකාරීත්වයකින් යුක්තද කොච්චර කාලයක් පවතීද මොන වගේ ප්‍රතිඵලදායකයේද කියන එක දැනගත්තොත් ඒ භාවනා යෝගියාගේ වැඩ නිමා වෙන දුර අතේ දුර කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙනම් අපගේ සිතිවිලි පිළිබඳ අවබෝධය නැතිකම ඒ සිතිවිලි කුමක්ද කියන එක පිළිබඳ දැනුම මදකම තමයි ගොඩාක් කර්ම නිර්මාණය වෙලා දුක් විඳින්න හේතුව වෙලා තියෙන්නේ. එහෙනම් සිතවිලි විමසීම කියන කාරණාව තුළින් අපි අපගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින් අටගන්නා වූ චෛතසිකයන් වෙන්වෙන් වශයෙන් වර්ග වශයෙන් කාණ්ඩ වශයෙන් ක්‍රියාකාරී ස්වභාව වශයෙන් අඳුනා ගැනීමේ අවබෝධය ලබනවා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ සිතවිල්ලක් කියන්නේ මොනවද චෛතසිකය අපට සිතවිල්ලක් වශයෙන් සමාන කරලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ සිතසීන ස්වභාවය සිතවිල්ල කියන ස්වභාවය අතර බලුවාම විශාල වෙනස්කමක් උසලනවා. එහෙනම් මේ සිත මේ කයේ පවතින්නේ කොහොමද? ශක්ති විශේෂයක් වශයෙන්. සිතේ ස්වභාවය තමයි ශක්ති විශේෂයක් වශයෙන් ක්‍රියා කිරීමේ හැකියාව. අපට අසකන දිවනාසය සම කියන මේ ආයතන පාතුලින් යම්කිසි පීඩනයක් ඇති වුණොත් ඇඟේ තියෙන මේ ශක්ති විශේෂයට කම්පනයක් ඇති වුණොත් අපි දන්න එක විසිරලා යන ස්වභාවකින් යුක්තයි. මේ විසිරලා යන ස්වභාවය ඒ තරංගයට තමයි චෛතසිකය එහෙම නැත්නම් සිතවිල්ල කියන නම දෙන්නේ. අපි දන්නවා දැන් අපි ළඟ ඇපල් ගෙඩියක් තිබුණාම ඒ ඇපල් ගෙඩියේ සුවඳ තියෙනවද කියලා බැලුවාම හොඳට ලං කරලා හිඹලා බැලුවොත් තියෙනවා. ඒ ඇපල් ගෙඩිය මිරිකනවා අපි. පොඩි කරනවා, තලනවා, කොටනවා, මිරිකනවා කියන ඒවා කරනකොට මේ පලාතම සුවඳයි. මුළු ස්ථානෙම සුවඳයි. ඒකෙන් මොකද්ද පෑදලි වෙන්නේ? මේ පොඩි කරනකොට මිරිකනකොට කම්පාවටපත් වෙනකොට මේකේ අණු කැඩිලා තරංග වශයෙන් ගලාගෙන යනවා. මේ ලෝකේ හැම දෙයක්ම අණු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. හැම දෙයක්ම අණු වලින් නිර්මාණය වෙච්ච තරංගයක් වශයෙන් පවතින්නේ ඕනම අවස්ථාවක මේ තරංගයට ගලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ බම්බයක් විතර උස තියෙන කය තුල මේ සිත නම් වූ ශක්ති විශේෂය ශක්තියක් වශයෙන් වීදිලා පැවතුනාට ඒකට ගලාගෙන යන්න පුළුවන්කමක් නැහැ ආයතන අයේ උදව් නැතුව. ආයතන වල යම් කිසි සංඥා සංස්කාර ධර්ම ලෝභ දේශ මොහ රාග වෛර කියන ධර්මයන් එක්ක කම්පනයක් ඇති වුණොත් පමණක් එයාට පුළුවන්කම තියෙනවා තරංගයක් වශයෙන් මේ කයෙන් එළියට බයිස්රාවිය වෙන්න. එහෙම නැත්නම් බෑරව යන්න. මේ චිත්ත වීතිය අටගන්නේ කොහමද කියන එක තමයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. දැක්කා දැක්කා කියනකොටම චෛතසිකය පාළ වුණා. දැක්ක බව දැනගත්තා කියනකොට තව චෛතසිකයක් පාළ වුණා. දැනගත්තයි කියන එක දැනගත්තාම තවත් චෛතසිකයක් පාළ වුණා. මේ විදිහට සිත මේ සිතවිලි ගවේෂණය කරනවා කියන එක වැටුණාම තවත් එකක් පාළ වුණා. එහෙනම් මේක සෙනෙන් සෙනෙට වේගවත්ව පාළ පාළ වෙනවා නම් මේක තුල සංකීර්ණ ක්‍රමයක් තියෙන්න ඕනේ. අපගේ කයේ ප්‍රාණය ශක්ති විශේෂයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ශක්ති විශේෂය ඇදිලා තියෙන්නේ අණු වලින් ආයතන හයේ පීඩණය විතරක් නෙමෙයි මේ සතර දිශාවෙන් එන සතරමා භූතයාගේ තරංගවල කම්පණය නිසා මේ ශක්ති විශේෂය අනුභ්‍රමණය වෙන වේගය වැඩි වෙනකොට අණුවක් තවත් අණුවක් තල්ලු කරනවා. අපි දන්නවා එක අණුවක් ඕනකට වඩා භ්‍රමණය වුණොත් ඒ අණුවේ තියෙන වලල්ලේ ධාරිතාව වැඩි වෙනවා. සමහර ග්‍රායන්ගේ වලල්ල අඩු නම් කතා දෙකක් නෑ ඒක භ්‍රමණ වේගය අඩුයි. විශාල වලල්ලක් තියෙනවා නම් සතපන් කෝටි ගාණක් ඈතින් වලල්ල තියෙනවා නම් ඒ කියන්නේ භ්‍රමණ වේගය උපරිම වැඩි. එහෙනම් මේ හැම අණුවක්ම භ්‍රමණය වෙනවා අපේ පෘථිවි තරලය භ්‍රමණය වෙන නිසා. එහෙනම් මේ අණු ටික භ්‍රමණය වෙමින් සතර දිශාවේ සතරමා භූතයාගේ කම්පණය හේතු කොටගෙන ආයතන අයෙන් ලැබෙන පීඩණය හේතු කොටගෙන වන්න ගන්ධ රස ඕජා ආලෝක සංඥා ස්පර්ශ කියන මේ වගේ ධර්මතාවයන් නිසා ඇතිවෙන පීඩන මේ වගේ 31 තලය තුලින්ම ඇතිවෙනා වූ පීඩනකාරී මට්ටම් නිසා මේ ශක්ති විශේෂය තුල තියෙන අණු ටික භ්‍රමණ වේගය වැඩි කරනවා මේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට <clears throat> අණු තුනක් ඉන්න පුළුවන් තැනක දෙන්නෙක් ඉන්නවා. අටක් ඉන්න පුළුවන් තැනක එක්කෙනෙක් ඉනයි වලල්ල ලොකු වෙනකොට ඈත් වෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් ලක්ෂ 5ක් අණු තියෙනවා නම් ඒගොල්ලන්ට ඉන්න පුළුවන් 50000යි. එතකොට 4 ලක්ෂ 50000ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ විසිරිලා එළියට යනවා. මේක තමයි චිත්ත වීති. මේක තප්පරයකට 40 වතාවක් මේ විදිහට විසිරෙනවා. එහෙනම් මේ සේවීමත් එක්ක බලනකොට අපි අවුරුදු 60ක් 70ක් 80ක් ඉන්නවයි කියනක ලෝක පුදුමයක්. ඇයි මේ තරම් ශක්ති විශේෂයේ විසිරලා යනවනම් මේ තරම් ශේවීමක් ඇති වෙනවනම් මේම මේ වගේ මට්ටමකින්වත් ඉතුරු වෙලා තියෙනක පුදුමයක් විදිහට හිතෙනවා. එහෙනම් මේ විදිහට ඇතිවෙනා වූ චිත්ත වීති චෛතසික සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ නොනවති ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහෙනම් මේ සිතවිල්ලක් මේ විදිහට හටගන්න පුළුවන් අවස්ථා හයක් තියෙනවා. එකක් තමයි අවශ්‍යතාවයට අනුව සිතවිලි පාළ වීම. දැන් බලන්න ඇස කන දිව නාසය සමසිත කියලා ආයතන හයක් තියෙනවා. අවශ්‍යතාවයක් ඇති වෙනවා මොනවද දන්නේ? ශබ්දයක් ඇහෙනවා. ඒක බලන්න ඕනේ. අන්න බලන්න චෛතසිකයක් ඇති වුණා. ඒ චෛතසිකය අර ස්ථානයේ වෙනකම් විසිරලා ගියා. සය වුණා. ශක්ති පද්ධතිය අඩුවක් වුණා. මොනවද දන්නේ අර අතන පෙනෙන්නේ ලාවට ළඟට ගින් හොඳට බලා ගන්න ඕනේ. අන්න චෛතසිකයක් ඇති වුණා විසිරලා ගියා. මේක අවශ්‍යතාවය මත ඇති වෙන එකක්. කුයිලයක් එනවා මොනවද දන්නේ කියලා දැනගන්න ඉතෙනවා. ඒ කියන්නේ චෛතසිකයක් ඇති වුණා විසිරලා ගියා. යමක් කතා කරන්න ඉතෙනවා ඉතනකොට එයා භාෂාවෙන් ව්‍යාකරණ වලට අනුව වචන හදලා කියන්න උත්සාහ කරනවා. ඒ චෛතසික වලින් කම්පණයෙන් ශක්තිය විසිරලා යනවා. නැගිටින්න හිතෙනකොටම නැගිටිනාට පස්සේ වැය වෙනවට වඩා වැය වෙලා ඉවරයි. හැම දෙයක්ම දැනෙනවා දැනෙනකොට චෛතසික ඇති වෙලා ඉවරයි. මේ ආයතන අය තුළ මේ ක්‍රියාකාරීත්වය නිසා අපට ගොඩාක් චෛතසික බී වෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවත් වීමේ අවශ්‍යතාවය මත අදවතේ ස්පන්දනය වකුගඩු වල ක්‍රියාකාරීත්වය අග්නියාසය ක්‍රියාකාරීත්වය පෙනාලු වල ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය මේ හැම එකක් දිහා බලනකොට අපේ අවසරය නැතුවත් මේ චෛතසික පාළ වෙනවා එහෙනම් මේකට කියන ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය අරා ස්වයංක්‍රීයව ඇති කරන පීඩනය නිසා මේ තරංගය මේ ශක්ති විශේෂය තරංග වශයෙන් එළියට විසිරලා යනවා. ඒකත් සිතවිලි. මධ්‍යම සැකසුම් පද්ධතිය කියලා කියන අපේ කයේ තියෙන සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක හරහා යම්කිසි පීඩනයක් ඇති කළාම ඒ පීඩනය නිසාත් මේ ශක්ති විශේෂය තරංගයක් වශයෙන් එළියට විසිරලා යනවා. ඔටොනොමස් නර්ව සිස්ටම් තමයි ස්වයංක්‍රීයව ඇති වෙන සිස්ටම් එක. එහෙනම් ස්වයංක්‍රීයව ඇති වෙන පීඩනය නිසා මේ ශක්ති විශේෂය තරංගයක් වශයෙන් විසිරලා යනවා. පැරිපරල් නර්ව සිස්ටම් කියලා කියනවා. ඒ පැරිපරල් නර්ව සිස්ටම් එකෙන් ඇතිවෙන පීඩණයටත් අනන්ත අප්‍රමාණ මේ ශක්ති විශේෂය කම්පණයටපත් වෙලා තරංග වලින් එළියට යනවා. එහෙනම් මේ පීඩන වලින් අපි කියනවා බයිස්රාවිය පිරික්කිරීම සඳහා ඇතිවන යුටරටි සිස්ටම් එකේ තියෙන පීඩනය. රෙස්පිරේටින් සිස්ටම් එකේ තියෙන පීඩනය. බට් බ්ලඩ් සර්කියුලේෂන් එකේ තියෙන පීඩනය. එහෙනම් රුධිර ප්‍රවාහණය පිළිබඳව ඇතිවෙනා වූ පීඩනය නිසාත් මේ ශක්ති විශේෂය එළියට යනවා. ආස්වාස ප්‍රාස්වාස නිසාත් මේ ශක්ති විශේෂය එළියට යනවා. මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය, බයිස්රාවිය බෑර කිරීමේ අවශ්‍යතාවය, සීතලට පොරවා ගැනීමේ අවශ්‍යතාවය, තේත්තුවට නිදා ගැනීමේ අවශ්‍යතාවය, කකුල් දිග ඇරීමේ අවශ්‍යතාවය, කකුල් ඇකිලවීමේ අවශ්‍යතාවය, රස්නෙට සීතල දේවල් ගන්න ඕනේ කියන අවශ්‍යතාවය උදකලා වෙන්න ඕනේ කියන අවශ්‍යතාවය කියලා මට්ටම් ගණනාවකින් මේ අවශ්‍යතාවය මුල් කරගෙන චෛතසික පාළ වෙනවා. භාවනා යෝගියා අවශ්‍යතාවයන් මත සිටිවිලි ඇති වෙන බව ඒ ධර්මතාවයේ දැනගත යුතුයි. සිත නවත්තන්න සිතේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය දැනගත යුතුයි. නැත්තම් නවත්තන්න බෑ. සතුරා එක්ක සටන් කරන්න සතුරා ළඟ තියෙන ආයුධ මොනවද? සතුරා කොයි වගේ කෙනෙක්ද? දාමට ලැබි කෙනෙක්ද? දවල් රැට ආහාර ගන්න කෙනෙක්ද? කොච්චර සොල්දාදුවෝ ඉන්නවද? මොන වගේ පුහුණුවක් ලබලාද? ඒගොල්ලෝ එන්නේ උදේට දවල්ටද රැටද? මේවා දැනගත්තොත් අපට යුද්ධය හරි පාසුයි. එහෙනම් මේ සලායතන තුලින් දසමාර සේනාවගේ මේ කෙලෙස් යුද්ධය නිරෝධ කරන්න නම් මේ කෙලෙස් ඇති වෙන චෛතසික නිර්මාණය වෙන ධර්මතාවය පිළිබඳ අපට මනා අවබෝධයක් තිබිය යුතුයි. මේ ආකාරයට බලනකොට අපි දැනගත්තා අපට යම්කිසි කායික විඩාවක් දැනෙනකොට ඒ සෑම අවශ්‍යතාවයක් නිසාම සිතවිලි පාළ වෙනවා. දැන් මෙතන ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාට සිතට කම්පා එන විදිහට නිନ୍ଦ අපාස කෙරුවාම මෙතන යන්න හිතෙනවා වෙන තැනකට ගියොත් හොඳයි කියලා හිතෙනවා හැමදේම පිටපාණ්ඩ හිතෙනවා ඊතුවක්කාරකමින් කටයුතු කරන්න හිතෙනවා මුරණ්ඩුවෙන් ඇසිරෙන්න හිතෙනවා හැමදේටම විරුද්ධව කතා කරන්න හිතෙනවා මේ මොකද්ද අවශ්‍යතාවයේ මත ඇතිවෙච්ච සිටිවිලි තමන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වලට අනුව අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවයට අනුව තමයි මේ චෛතසික අටගන්නේ. මේ ධර්මතාවය මේ නිර්මාණ වන ක්‍රමවේදය පිළිබඳව දැනගත යුතුයි. ඊළඟ අවස්ථාව තමයි අවස්ථාවට අනුව සිතවිලි පාළ වෙනවා. සියලෝම ස්වාමින්වහන්සලා වැඩිය එක ස්වාමින්වහන්සේ නමකට ඉන්න ආසනයක් නැහැ. ටග්ගාල එක නමක් නැකිట్లా අනේ ස්වාමිනී මේකේ වැඩහින්න කියලා උන්වහන්සේ බිම පැදුරට ගියා. එහෙනම් මේ මොකද්ද? ඒ අවස්ථාවට අනුව පාළ වෙන චෛතසිකය. එහෙනම් අපට අපි මෝන දෙන සමාජීය තත්වයන් සේනාසනවල තියෙන සමහර අවස්ථාවලට අනුව ඒ අවස්ථාවට අනුවත් අනන්ත අප්‍රමාණ චෛතසික පාළ වෙනවා. කැසිකිලියක් ළඟට යනකොට සාමණේර ස්වාමින් වහන්සේ නමක් හෝ උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් බොහොම වේගෙන් ඇවිදගෙන එනවා නම් අපි දන්නා උන්වහන්සේට අදිසි වැඩි. එහෙනම් මමයි ඉස්සෙල්ලා ආවේ එහෙනම් මමයි ඉස්සෙල්ලා යන්නේ කියන එක පැත්තකින් තියලා අනේ ස්වාමීනි වඩින්න මට තව වෙලාවක් ඉන්න පුළුවන් ඔබ වහන්සේ වඩින්න කියලා ඒ අවස්ථාවට අනුව කරුණා චෛතසිකය පාළ වෙනවා එහෙනම් අවස්ථාවට අනුව සිතවිලි පාළ වෙන බව අපි දැනගත්තා ඒ විතරක් නෙමෙයි අපි දන්නවා තව කෙනෙකුගේ චෛතසිකයේ පෙළඹවීම නිසා සිතවිලි පාළ වෙනවා එහෙනම් අපි එක්කෙනෙක්ගේ නමක් කියලා අස්වලා මේ වගේ කෙනෙක් අස්වලා මේ වගේ වැරදි තියෙන කෙනෙක් කියලා කිව්වාම අපටත් පාන ඔව් මටත් ඒ කාලේ එහෙම කළා මේම කළායි කියලා එයාගේ ඉතේ තියෙන සියලුම සිතුවිලි ටික එළියට එනවා. එහෙනම් එයා යම්කිසි කෙනෙක් එක්ක පොඩි අමනාපයක් වෙලා හේතු එයා වරදක් නොකළ දෙයකට වැරදි කියලා දොස් කියලා එයා නොකරපු දේ කළයි කියලා යම්කිසි කෙනෙක් කියලා එහෙනම් එයා පිළිබඳව මෙයාගේ මානසිකත්වය මොකද්ද කියලා බලන්න. මෙයා ඉදිරියේ අර දොස් කියපු කෙනා පිළිබඳව අගුණයක් දෙකක් කියපු ගමන් මෙයා ඔක්කොම ටික වමාරනවා. ඒතු එයාට වමනාව තියෙන්නේ වමාරන්න. මේක තමයි මේ සිතේ ස්වභාවය. කෙනෙක් ඇවිල්ලා බලන්න මම මේ වැරද්ද කළේ නෑ ආවල් සංඝයා මට දොස් කියනවායි කියලා කිව්වාම අනේ වැඩක් නෑ සංඝයාගේ කියලා කියපු ගම ඒක නේනම් බලන්නකෝ මේමයි එමයි කියලා පැය ගණන් කියන කරුණෝ මේක මේ ලෝකයේ තියෙන ස්වභාවයක් මේ චෛතසිකය නිර්මාණය වෙලා තියෙන මූල ධර්මයන්. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම තවත් කෙනෙකුගේ සිතවිලි වලට මේ සිත කැළඹෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. කෙනෙක් ඇවිල්ලා තරුණ ළමයෙක්ගෙන් කොහමද ඔයාගේ නම ගම ඔයා විවාහ වෙලාද කොහමද ඔයා විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද මගෙත් එක්ක පෙම්බැඳෙන්න කැමතිද කියලා කියපු ගමම්ම එයාගේ අදහස් වලට මෙයා එකඟ වෙන්නේ නැද්ද එයාත් එක්ක මානසිකව දීග යන්න මෙයා සූදානම් වෙන්නේ නැද්ද මේක තමයි රාගය මුල් කරගෙන ඒ අවස්ථාවට අනුව ඇති වෙන චෛතසික ඒ මිනිසුන්ගේ පෙළඹවීම නිසා ඇතිවෙන චෛතසික මිනිස්සෙක් එනවා ඇවිල්ලා කෑ ගන්නවා රමුටන් දෙකක් රුපියලයි රමුටන් දෙකක් රුපියලයි කිව්වම මිනිස්සු උඩ යනවා අනේ මේ රමුටන් ගෙඩියක් සතපනාට මේක රුපියල් පාටනේ තිබුණේ ඊයේ පෙරේදා එහෙනම් අරයාගේ වචන ඇයෙනකොට අර නිකන් බුදියාගෙන මිනිස්සු දුවගෙන ගිහලා රමුටන් ගන්න නැද්ද පාරේ යන මිනිස්සුත් රමුටන් ගන්න නැන්ද? වැඩිපුර අරන් තියාගන්න කියලා සිතවිලි පාළ වෙන්නේ නැන්ද? බලන්න අර මිනිස්යාගේ චෛතසිකයෙන් මේ මිනිසුන්ගේ සිත් කලඹව නැටි එහෙනම් මිනිස්සෙක් කියලා අපිට බැනලා නිඳා කළ අපහාස කෙරුවම අපි තීරණයට එනවා අනේ මෙතන ඉඳලා බෑ මේක දුස්සීලෝ ඉන්න තැනන් මෙතන ඉන්නවයි කියලා කියන අපට නින්දාවක් අගෞරවයක් මේතන වාම යන්න ඕනේ කියලා තීරණයකට එනවයි කියලා කියන්නේ අර මිනිසුන්ගේ චෛතසිකයෙන් මේ චෛතසිකයට ඕනතරම් සිතවිලි පාල කරගන්න පුළුවන්කම තිබුණා එහෙනම් මේ විදියට තවත් කෙනෙකුගේ චෛතසික වලින් අපේ චෛතසික ඕනතරම් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. අද ගොඩාක් ගෙවල් වල තියෙන ප්‍රශ්න භාර්යාව නැන්දම්මට මාමණ්ඩියට විරුද්ධව තමන්ගේ ස්වාම පුරුෂයාට කියනවා රාතිස්සේ කතන්දර ටික උදේ නැගිට්ට ගමන් මේ මිනිස්සයා මාරේ ආරුඩ වෙලා අම්මා තාත්තා පෙන්නන්න බෑ තරහා මොකද හේතුව අර චෛතසිකය මේ චෛතසිකයට බලපෑම් ඇති කරලා නිකන් තිබිච්ච චෛතසිකය තුළ සිතවිලි ඇතිවෙන්න අවස්ථාවක් නිර්මාණය කරලා එහෙනම් අපේ ජීවිත කාලය තුල අපට යම්කිසි සිතවිල්ලක් එනවා අපි දැනගන්න ඕනේ තවත් කෙනෙකුගේ චෛතසිකයෙන් ඇතිවෙනා වූ ඒ බලපෑමටත් අනුව සිතවිලි පාළ වෙනවා. කෙනෙක්ගේ අතේ තියෙන හොඳ ලස්සන වටිනා දුරකතනයක්. ඒක දැක්ක ගමන් හිතෙනවා අනේ මේ වගේ දුරකතනයක් මමත් ගන්න ඕනේ. මම මොකටද මේ අඩුව එකක් පාවිච්චි කරන්නේ මමත් මේ වගේ සුපිරි එකක් ගන්නවා එක්කෝ මේ වගේ එකක් නැත්නම් ඊට වඩා හොඳ එකක් කියලා හිතනවායි කියලා කියන්නේ අර බාණ්ඩේ බලපෑමට අනුව සිතවිලි පාල වුණා නේද අර පුද්ගලයාගේ චරිතවල ගුණාංගවලට අනුව සිතවිලි පාල වුණා නේද අන්න අනිත් අයගේ විඥානයේ බලපෑම මත සිතවිලි ඇති වෙන ක්‍රමවේදය <coughs> අනිත් අය කොයි විදියටද ඒ විදියට මටත් ඉන්න ඕනේ එහෙනම් ආවල් භික්ෂුව ආවල් පාටෙන් කුඩයක් පාවිච්චි කරනවා. ආවල් විදියට කතා කරන්නේ, ආවල් විදියට ඇවිදින්නේ, ආවල් විදියට තමයි තවිකයේ පාත්‍රය පාවිච්චි කරන්නේ. ඒ විදියටම රඟපානවා. ඒ කියන්නේ ඒ විඥානයේ නිසා, ඒ බලපෑම නිසා මේ විඥානයේ සිතවිලි පාළ වෙනවා. මෙයා ගොඩාක් දුර්වල කෙනෙක්. එහෙනම් අපි ක්‍රම තුනක් බැලුවා. අවශ්‍යතාවයට අනුව සිතවිලි පාළ වෙනවා. ඒ ඒ අවස්ථාවන් වලට මෝහන දෙනකොට අවස්ථාවන් වලට අනුව සිතවිලි පාළ වෙනවා. තවත් කෙනෙකුගේ චෛතසිකයේ බලපෑමට අනුව සිතවිලි පාළ වෙනවා. තවත් ක්‍රමයක් තමයි මේ චෛතසික පාළ වෙන පුරුද්දට අනුව. උදේ ඉඳලා රෑ වෙනකන් එයාට මොකවත් ප්‍රශ්න නැහැ. ඔය කතා බහ කරගෙන hina වෙවි ඇවිද ඇවිද ඉන්නවා. පාන්දර නැකිට ගම මාරේ ආරුණ පත්තරේ ඕනේ යාට. වැසිකිලි යන්නේ නැහැ, තේ බොන්නේ නැහැ, පත්තරකාරය ආවේ නැහැ කියලා පාර දිහා බල බල බයිනවා. එහෙනම් මේක පුරුද්දට අනුව ඇති වෙච්ච සිටිවිල්ලක්. තවත් තියෙනවා ගොඩාක් තපස්වරුන්ට පුරුද්දට අනුව සිටිවිල්ල එකට විතර ඔල්ලෝසු අරගෙන කට්ට කරකලා තුනට විතර කරකලා තුනා මාරට කරකලා ඒකට පේන්න තියෙනවා තුනාමාර දැක්ක වෙලේ ඉඳලා බයිනවා ඉන්න කට්ටියට බලන්නකො තාම ගිලම්පස ඇදුවේ නැහැ. කිසිම වගකීමක් නැහැ. උපසම්පදා කට්ටියට ගිලම්පස පූජා කරන්න ඕනේ කියලා හැමතැනම බැන බැන ඇවිදගෙන යනකොට නායකාම්දුර හඬගාලා අහනවා මොකද මේ කලබලේ? අනේ ස්වාමිනී තුනාමාරලා ගිලම්පස හම්බුන්නේ නැහැ. එතකොට තම හාමුදුර අනේ අනේ ස්වාමිනී උර්ලෝසුවක් නැද්ද තියෙනවා බලන්නකෝ මේ උර්ලෝසෙලා එකමාරයි ඔව් අරක වෙලාව වැරදිලා එහෙනම් මේ තුනාමාර්ට ගිලම්පස ගන්න ඕනේ 11 මාර්ට දාහනේ ගන්න ඕනේ 6 මාර්ට දාහනේ ගන්න ඕනේ කියන මේ පුරුද්දට අනුව සිතවිලි පාළ වෙන්නේ නැන්ද 12 ඉඳලා 8 උදේ 6 වෙනකන් ඉන්න පුළුවන් කෙනාට අයාමාරේ ඉඳලා අතාමාට පැයක් ඉන්න බෑ. ඒට දුවනවා මේට දුවනවා ගස්වල පොතු කණ්ඩ හදනවා කොළ කනවා අමුවෙන් තින එළවලු කනවා. මොකද මේ පැය ඉන්න බෑ. දාන ගේන දියාවදියා 27 වතාවක් විතර බලනවා. ඒ මිනිසුන්ට දුරකතනෙන් කතා කරලා බලනවා. බැරි මතන ඒ මිනිසුන්ට බනින්නත් පටන් ගන්නවා. <clears throat> එහෙනම් 12 ඉඳලා 8 උදේ 6 වෙනකන් මෙච්චර පැය 18ක් විතර ඉන්න පුළුවන් කෙනෙකුට ඇයි මේ පැය භාගෙ ඉන්න බැරි මේ පුරුද්දට අනු වෙන සිතිවිලි තමන්ගේ සිතේ ස්වභාවය ගැන අවබෝධයක් නැහැ තමන්ගේ මානසිකත්වය පිළිබඳව තමන්ට වැටහීමක් නැහැ. තමන්ගේ සිත තමන්ට වැටහිලා නැහැ. මේ தත්ත්වය තේරුම් ගන්න නැතුව මේ චෛතසිකයක ක්‍රියාකාරී ස්වභාවය තේරුම් ගන්න නැතුව අපට රකින්න පුළුවන් කමක් නැහැ තපස් ජීවිතයන්. අපට පුළුවන් කමක් නැහැ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතුව සිතේ ක්‍රියාකාරී ස්වභාවය අපි දැනගත යුතුයි. එනම් මේ ධර්මතාවයට අනුව අපි දැනගත්තා මේ සෑම චෛතසිකයක්ම පුරුද්දට අනුව ඇති වෙන බව. එහෙනම් සතපෙන්ඩ වමනා වුණාම අපට තියෙන්නේ මොනවද ඇත් දෙක පියාගන්න විතරනේ සතපෙනවා කියන්නේ අස්වා ගන්නවා. හැබැයි යාට ඒම සතපෙන්න බෑ. පැදුරු ඕනේ, කොට්ට ඕනේ, බෙස්සිට ඕනේ, දොරවල් වහලා තියෙන්න ඕනේ. දොරවල් යටින් සර්පෙක් එන්න බැරි වෙන්න ඒ අගුල වලට රෙදි කෑලි හොබන්න ඕනේ. පොරවන්න යමක් ළඟ තියෙන්න ඕනේ. එලාම්තිය පුරලෝසුවක් තියෙන්න ඕනේ. ටෝච් එක Tamange මේ ඉස මත ඉස ළඟ තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම තිබුණොත් තමයි යා නිදාගන්නේ. ඒ කියන්නේ එයාට පුරුද්දට අනුව චෛතසික 50ක් විතර තියෙනවා. ඒක නඩත්තු කරන්නේ නැතුව නිින්ද යන්නේ නැහැ. <clears throat> එහෙනම් මේ විදියට මේ ලෝකයේ සෑම කෙනෙකුටම තම තමන්ගේ පුරුදු වලට අනුව චෛතසික අනන්ත අප්‍රමාණ පාල වෙනවා. එහෙනම් මෙසේ පාල වෙන චෛතසික පිළිබඳව තමන් අවබෝධයක් තිබුණොත් ඒ පිළිබඳව Tamanට නුවණක් තිබුණොත් පුළුවන්කම තියෙනවා දැන් නම් මේ කාවේ පුරුද්දට අනුව මේ කාවේ අවස්ථාවට අනුව මේ කාවේ අවශ්‍යතාවයට අනුව මේක නම් අවශ්‍යතාවයට නෙමෙයි ආවේ අරයාගේ බලපෑමට අනුව එහෙනම් ස්වාමින්වහන්සේ නම කමඨාණක් වශයෙන් භික්ෂුවකට හරියට දොස් කියනවා තලනවා, පෙළනවා, නිතරම නිന്ദාපාස කරනවා. එයාට හිතෙනවා අද පාන්දර මං කොහමරි මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ මම නම් මෙතනින් නැහැ. ඒ කියන්නේ මොකද්ද යට වෙලා තින්නේ? තවත් කෙනෙකුගේ විඥාණයෙන් දෙන පීඩනය නිසා තයිතසික පාල වෙනවා. උන්වහන්සේ උඩ පැන පැන කරලා කරලා උන්වහන්සේ බැරි ගියලා උන්වහන්සේ අඩු අදාගනී. උන්වහන්සේ මේ කියන දේවල් ගස් කොළන් වලට ආයෙන්නේ නැද්ද? ගස් කොළන් රෙදි ඔතාගෙන යන්නේ නැහැ. මම යන්නෙත් නැහැ. ගස්කොළන් වලට ඇෙන්නෙත් නෑ මට හැෙන්නෙත් නෑ එහෙනම් උන්වහන්සේටම කවදර අඩුව තේරිලා Tamanට දුක් දෙන ක්‍රමවේද නවත්තනකම් මම ප්‍රතිචාර නොදක්කමේ කියන මානසිකත්වය අපට නෑ හේතුව සිතේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අවබෝධය නෑ ඕනම සංඝයා වහන්සේ නමක් යවන්න තියෙන කිසිම අමාරුවක් නැහැ පොඩි දෙයයි. කතා කරන්නේ නැහැ. නිකන් මූණට ගැව්වා වගේ උත්තර දෙනවා නිතරම අපාස වෙන විදිහට වචන කිව්වාම දවස් දෙකයි නැත්නම් තුනයි එයා අතුරුදාන් ඒ කියන්නේ තවත් කෙනෙකුගේ විඥාණයෙන් බලපෑම් ඇති වෙනකොට Tamange චෛතසික පාළ වෙනවා ඒ විඥාණයෙන් ඇතිවෙන තරංග වලින් මේ තරංග ඇවිස්සෙනවා මේ ස්වභාවය පිළිබඳ අවබෝධය නැතිකම මේ ලෝකයේ කිසිම විඥානයකින් මගේ විඥාණයට සිතවිල්ලක් දායාද කරන්න බෑ මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට මගේ සිතවිල් සිතේ සිතවිල්ලක් ඇතිකරන්න බෑ කියන ඒ ස්ථිරත්වේ නෑ. ඒ වීරිය නෑ. ඒ අවබෝධය නෑ. ඒ දැනුම නෑ. එනම් මේ ලෝකයේ පුරුද්දට අනුව ගොඩාක් සිතවිලි ඇති වෙන බව තාපසෙක් දැනගන්නට ඕනේ. තවත් දෙයක් තමයි පුරුද්දට අනුව, tempatuට අනුව සිතවිලි ඇති වෙනවා. අපි දන්නවා රාතන් වහන්සේලා පාත්‍රයක් පුරවලා දෙතුන් පාර වළඳනවා. රාතන් වහන්සේට තණ්හාව නැහැ. ආහාර ගිජුකතිය නැහැ. එහෙනම් තණ්හාවක් නැති මේ රාතන් වහන්සේයි වළඳන්නේ මේක තැම්පත් වලට අනුව වළඳන්නේ ඥානවල තැම්පත් වෙලා තියෙනවා බව 500ක් ඇත්කොලේ හිටියා මෙච්චර දානේ ගත්තා එහෙනම් මේ විදියට ගන්න ඕනේ කියන ඒ තැම්පත් වල තියෙන ඥානවල තොරතුරු අවිස්සුනාම ඒකට අනුව සිතුවිලි පාළ වෙනවා. එහෙනම් අද අපේ ගොඩාක් මේ සිතුවිලි පාළ වෙලා තියෙන්නේ tempat වලට අනුව නේද? රාගය වැඩිපුර පුරුදු කළාම මේ රාගය වැඩිපුර ඥානගත වෙලා තිබුණාම ඒවා ඇවිසිලා චෛතසික පාළ වෙනව නේද? මෛත්‍රිය හැම භවයේම වැඩුවාම හැම සිද්ධියක් තුළම මෛත්‍රියෙන් කටයුතු කරන්න අදහස් පාළ වෙනවා නේද? මේක ඥානවල තැම්පතුවෙන් ඇතිවෙනා වූ චෛතසික. හැමදාම බෝසත් පාරමිතා පිරුවනම් හැම භවයේම උරකොපල්ලත් ලේදෙන්න හිතනවා මිනිසුන්ගේ යාපත වෙනුවෙන් ජීවිතය පුදන්න හිතනවා හැමෝගෙම යාපත වෙනුවෙන් ජීවත් වෙන්න හිතනවා තමන් ගැන කවදාවත් කල්පනා කරන්නේ නැහැ තමන්ගේ විවේකයේ අවශ්‍යතාවය නෑ ලෝක සත්‍යය ගැන සිත කය වචනය කියන තුනම ආයෝජනය කරනවා ජීවිත කාලෙම අනුන් ගැන ජීවත් වෙනවා එහෙනම් මේකත් තමන්ගේ ඥානවල තියෙන තැම්පත් වලට අනුව එන චෛතසික එහෙනම් අපි දැක්කා අවශ්‍යතාවයට අනුව සිතවිලි ඇති වෙනවා අවස්ථාවට අනුව සිතවිලි ඇති වෙනවා තවත් කෙනෙකුගේ විඥානයේ බලපෑම් නිසා සිතවිලි ඇති වෙනවා. පුරුදු වලට අනුව සිතවිලි ඇති වෙනවා. තම්පතු වලට අනුව සිතවිලි ඇති වෙනවා. තවත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි බලාපොරොත්තු නිසා සිතවිලි ඇති වෙනවා. මම එක්තරා කාලයක රාත් වෙලා මම ඉරිදි වඩලා පාත්‍රය අරගෙන අපේ ගමට වඩිනවා. ආවලා මට ගොඩාක් නිନ୍ଦා අපාස කළා. එයාගේ දොරකොඩට වෙලා මං හිටගෙන ඉන්නවා. ඒ මිනිස්සු වෙවුල වෙවුල දාන බෙදනවා. අපේ ගෙදර කට්ටියට ගරු කරනවා. ඒ මිනිස් හිතනවා මේ ගෙදරින් රාතෙක් බී වෙලා. එහෙනම් මං ගමේ මං අඳුරන හැමෝ ළඟටම ඉරිදීෙන් පින්ඩපාතේ වැඩිලා මං තරම් ශ්‍රේෂ්ඨයෙක් නෑ. මං වගේ මට වැඩ කරගත්ත කෙනෙක් නෑ කියලා මං පෙන්නලා මේම දේවල් සීන ලෝකෙ ඉඳගෙන මවනවා. ඒ කියන්නේ රාත් වෙලා එයා ඒම මාන්නයන් නඩත්තු කරනවා කියලා කියන්නේ එයාට රාත්ඵලේ කවදාවත් ලැබෙන්නේ නැහැ. රාත්වර මේ ලෝකේ මැජික් පෙන්වන්නේ නැහැ. පඤ්ඤාවන්තයෝ කවදාවත් මේ ලෝකේ නාඩ ගන්න නටන්නේ නැහැ. උන්වහන්සේලා සතරමා භූතයට සමවැදිලා අම්බෙන දේ වළඳලා ඒ සාමාන්‍ය ජීවිතයක නිරත වෙලා ඉන්නවා මිසක් උන්වහන්සේලාගේ අශෝබන වැඩ ආටෝප මාන්නෙන් ආහංකාරයෙන් කටයුතු කරන ඒ මැසිරිම් රටාවල් දකින්න ලබන්නේ නැහැ එහෙනම් මේ විදියට අපි බලාපොරොත්තු නිසා සිටිවිලි ඇති කරගන්නවා. අනාගතය ගැන ගොඩාක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් 10000ක් 20000ක් විතර අපට ස්වාමින් වහන්සේලා වැඩි වෙනකොට අපි උන්වහන්සේලාට මේ හරියෙන් තමයි ලිඳ ආරන්නේ, පැන් ගන්න. වැසිකිලි පද්ධතිය මෙතන ඉඳලා අපි කිලෝමීටර් 10ක් වෙනකම් වැසිකිලි පද්ධතිය හදනවායි කියලා නිකන් වාඩි වෙලා සීනමවනවා. 50000ක් විතර ඇති වුණාම පෝය කර්මය කරන්න මේ විදිහට අපි සීමා මාලකයක් හදනවායි කියලා ඉන්නේ දෙතුන් දෙනයි. එයා 50000කට අනුව දානශාලා හදනවා. මොකද්ද වෙලා තියෙන්නේ බලාපොරොත්තුව තියෙන තාක්කල් බලාපොරොත්තුව මුල් කරගෙන චෛතසික පාල වෙනවා මේ පිළිබඳ අවබෝධය තාම නැහැ එහෙනම් බලාපොරොත්තුට අනුව සිතවිලි ඇති වෙන බව දැනගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා ක්‍රමවේද 6කින් සිතවිලි පාළ වෙනවා. එහෙනම් ඒ තමයි මේ බලාපොරොත්තුව මත අපි අනාගතයට සිතවිලි මවන එක වර්තමාන මොහොතේ අවස්ථාවට අනුව සිතවිලි මවන එක අපට අවශ්‍යතාවයක් ඇති වුණාම සිතවිලි මවන එක තවත් කෙනෙකුගේ ඕපදූප පරුස වචන සම්පප්පලාප මුසාවාද ඇයිලා ඒකට අනුව සිතවිලි මවන එක පෙර සංසාරේ එකතු කරගෙන ආපු තැම්පතු වලට අනුව සිතවිලි මවන එක එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අය ආකාරයෙන් සිතවිලි මවනවා එසේ නිස්පාදනය කරගන්නා වූ සිතවිලි වලට අනුව ලෝභය, ద్వේෂය, මෝහය කියන নানা ප්‍රකාර අකුසල ධර්මයන් නිස්පාදනය කරගෙන හැමදාම සසරේ ඉපදිලා දුක් විඳිනවා. එනා සිටිවිලි විමසීම කියන මාතෘකාව යටතේ අපි සරලව සාකච්ඡා කරනකොට අපට තේරුණා අපේ චෛතසිකේ එකක් නෙමෙයි. එයා ආකාර හයකට සිටිවිලි නිස්පාදනය කරන්න පුළුවන් කෙනෙක්. තවත් නිස්පාදනය කරන්න පුළුවන් ක්‍රමවේද 25ක් තියෙන ඔක්කොම 31ක් තියෙනවා. එහෙනම් චෛතසික නිස්පාදනය කරන මට්ටම් 32 පිළිබඳ අවබෝධය ඇති වුණාම ඒ මට්ටම් 32 නැවතුවාම එයා කවුද? එයා රාතෙන් රාසින්වත් පව නොකරන කෙලෙස ධර්මයන් නිර්මාණය නොවන සිත නැවතිච්ච රාතෙක් එහෙනම් අපගේ චෛතසික පිළිබඳව අරියත් බෝධියට අපේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අපි දැනුවත් විය යුතුයි අපේ සිත සිතවිලි නිස්පාදනය කරන ක්‍රියාවලිය පිළිබඳ අපි අවබෝධය ලැබිය යුතුයි. එහෙනම් මේ විදියට අපි වාඩි වෙලා සිතවිල්ලක් ඇති වෙනකොට ඒ සිතවිල්ලට අනුව අපට තේරෙනවා ඒ චිතිවිල්ල පාළ වුණේ අවශ්‍යතාවයට අනුවද අවස්ථාවට අනුවද තව කෙනෙකුගේ බලපෑම මතද තම්පතුව මතද බලාපොරොත්තුව මතද මේ සිටිවිලි කාණ්ඩය කුමක්ද කුමක් නිසාද මේක ආවේ මේ ධර්මතාවය පිළිබඳව ප්‍රඥාව ආයෝජනය කරලා ඒ සෑම චෛතසිකයක්ම විදර්ශනාවෙන් බලනකොට භාවනා යෝගියා මංගල කරුණක් දකිනවා. ඒ තමයි අවශ්‍යතාවයක් තියෙනවා මොනවද බඩගිනි. බඩගිනි කියන අවශ්‍යතාවය මත අන්න ඇති වෙනවා ආහාරවල බලාපොරොත්තුව බලන්න අවශ්‍යතාවයයි බලාපොරොත්තුව දෙක එකට ආපු ඇති එහෙනම් එයා දකිනවා මේ ක්‍රමවේද දෙකකින් නෙමෙයි අයකින් නෙමෙයි එකකින් එන්නත් පුළුවන් දෙක තුනක් හේතු වෙලා එන්නත් පුළුවන් එහෙනම් පුරුද්දට අනුව සිටවිල්ලක් ආවා ඒක තමයි පත්තරේ බලන එක ඒ පුරුද්දට අනුව පතරේ බලන්න ආවට අවශ්‍යතාවයක් තියෙනව නේද රටේ තොරතුරු බලන්න. එහෙනම් පුරුද්දයි අවශ්‍යතාවයයි දෙකම තිබුණා. එහෙනම් උදේට විතරයි පැයක් තියෙන්නේ පතරේ බලන්න එන අවස්ථාවකුත් තියෙනවා ඒකේ. අවස්ථාවට අනුවයි ආවේ. එහෙනම් අරයා මොනවද කිව්වේ මෙයා මොනවද කිව්වේ ආවල් සිද්ධියට මොනවද දන්නේ ගත්ත පියවර එහෙනම් ඒ ඒ අයගේ විඥානවල බලපෑම් වලට අනුවත් චෛතසික මේකේ තියෙනවා අනිත් අයගේ දේවල් දැනගන්න ඕනේ කියන පෙර භවයේ ඉඳලා ගෙනාපු පුරුදු වලට අනුව තැම්පත් වලට අනුව චෛතසික තියෙනවා එහෙනම් මේ චෛතසිකය ආරම්භ බලනකොට ඒ චෛතසිකයේ තුල සෑම චෛතසිකයක්ම අන්තර්ගත වෙලා තියෙන බව මේ භාවනා යෝගියා දකිනවා. නැකිටලා යන්න ඕනේ කියලා කියනකොට ඒ කියන්නේ එයා නැකිටලා යන්නේ එයාට මේක විඩාවක් නිසා. අවස්ථාවට අනුව හැබැයි නැකිట్లా යන්න ඕනේ කියලා අවශ්‍යතාවයකුත් තියෙනවා. ධර්මයට පිටුපාපු පුරුද්දකුත් තියෙනවා. අර විඥාණයෙන් එන වචන ආගෙන ඉන්න බෑ. ඒකේ බලපෑම් නිසා නැකිట్లా යන්න යන්න විඥානේ බලපෑම් නිසා සිතවිල්ලකුත් පාළ වෙලා. එහෙනම් මේ විදියට මෙයාගේ චෛතසිකයක් ඇති වෙනකොට ඒ චෛතසික තුළ මේ ක්‍රමවේද අයක් තියෙන බව දැනගෙන ඒ ක්‍රම හයෙන් එක එක නිරෝධ කරනවා එක එක ධර්මතාවයන් නිරෝධ කරනකොට ඒක ක්‍රමානුකූල අවලංගු වෙනකොට සිතවිල්ල තුළ මේ ස්වභාවයන් අය නැති වුනාම ඒක නිරෝධගාමිනී සිතවිල්ලක් බවට පත් වෙනවා අවෝසි කර්මයක් බවට පත් වෙනවා ඒ කියන්නේ එයාගේ සිතවිලි වලට කර්ම නැහැ බලාපොරොත්තු තිබුණොත් ඒක ලෝභ සාගතයි අවශ්‍යතාවට ප්‍රති වුණොත් ඒක ලෝභ සාගතයි බලාපොරොත්තුවයි ලෝභයයි තිබිලා ඒකට අනුව ඒක ගන්න උත්සාහ කරනකොට ද්වේෂ සාගතයි ඒ අවශ්‍යතාවයට අනුව බලාපොරොත්තුවට අනුව ඕනම දෙයක් කරලා මං ගන්නවා කියලා කිව්වා මේක මුලා සාගතයි. ඒ වෙනුවෙන් මං ඕනම කටයුත්තක් කරනවා කියනකොට වෛර සාගතයි. ඒ බලාපොරොත්තුවට අනුව අවශ්‍යතාවයට අනුව යාපත පමනක් කරනවා ඒක කුසල් සාගතයි. මේ මේ දේවල් ඇති වෙන්නේ මේ මේ බලාපොරොත්තු නිසා ඒ නිසා මම බලාපොරොත්තු නොවි මේක අත්තරිනවා ඒකත් බලාපොරොත්තුවක් නේද අන්න බලන්න ඒක තුලින් අලෝභ සාගත එකක් ඇදුවා එහෙනම් මේ චෛතසික 121ක්ම නිර්මාණය වෙන්නේ මේ ධර්මතාවයන් තුලින් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය පිනවන්න ගියාම ඒ ආයතන අයේ තින ක්‍රියාවලියට අනුව ජීවිත කාලෙම අපට මේ ධර්මතාවයන් එක්ක විශාල දුකක් විඳින්න සිද්ධ වෙලා හේතුව අපේ චෛතසිකය අපිට අවබෝධ නැහැ අපගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අපට අවබෝධ නැහැ එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා සෑම චෛතසිකය තුළම මේ ස්වභාවයන් අයක් තියෙනවා මේ ස්වභාවයන් එකින් එකට නිරෝධ කරුවොත් ස්වභාවයන් අය නිරෝධ වෙනකොට ඉපදීමේ කුසලයේ නැතුව යනවා. ඒ කියන්නේ අවෝසි කර්ම චෛතසිකය බවටපත් වෙනවා. එන සිතේ අවෝසි භාවය නැති කරන්න නම් ඒකේ ගුණත්වේ නැති කරන්න ඕනේ. කිසිම ප්‍රියමනාපයක් නැති වටිනාකමක් නැති දානයක් බවට පත් කරන්නේ කොහමද? රාජ මජ්ජං කියලා කියන රජුන්ගේ දානයක් අරගෙන ඒ දානයේ තියෙන වටිනාකම අඩු කරන්න මොකවත් කරන්නේ ඒ කොළ જાති වලට මිරිස් ටිකක් වැඩියෙන් දානවා. ඒ ව්‍යංජන වලට ලුණු ටිකක් වැඩියෙන් අලනවා. තව තිත්ත යුස ටිකක් මිරිකලා කොඹකොළ වතුර ටිකක් ඒකට මිරිකනවා. මේ විදියට තිත්ත ටිකයි කාට ටිකයි ඇඹුල් ටිකයි ලුණු ටිකයි ඒ සමතාවයකින් තොරව අසමව දැම්මාම දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේක කටේ තියන්න බෑ බැලූ බැලුමට ව්‍යංජන රාශියකින් යුක්ත ප්‍රණීත ආහාර වේලක් වාගේ තිබුණට කිසිම කෙනෙක් කැමති නෑ කන්න වටිනාකම ගින් එහෙනම් බලාපොරොත්තුව අවශ්‍යතාවය අවස්ථාව බලපෑම තැම්පතුව ආසාව කියලා කියන මේ වගේ අකුසල මූලයන් මේ වගේ ධර්මතාවයන් මුල් කරගෙන නේද චෛතසික පාල වෙන්නේ මේ ධර්මතාවයන් ටික අයින් කරනකොට ඒ චෛතසිකය විතරක් පවතිනවා ඒ චෛතසිකය තුළ ක්‍රියාකාරී ස්වභාවය අතුරුදාන් එහෙනම් මේ විදියට අපගේ සිතවිලි අපි විමසන්නට ඕනේ. අපගේ ඇසින් අපි යම්කිසි රූපයක් දිහා බලනකොට ඇතිවෙනා වූ චෛතසිකය මේ ක්‍රමවේද අයෙන් මොන ක්‍රමවේදයට අඩංගුද? ඒකට අනුව මොන වගේ මානසිකත්වයක් නිර්මාණය වෙනවද? තවත් මොනවද ඒක තුළ තියෙන අඩංගු ධර්මතාවය කියලා අපි මේක ගවේෂණය කරනවා නම් අපිට කවදාවත් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ. හේතුව චිත්තානුපස්සනාව පවතිනවා නම් අකුසලයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට අපේ ජීවිත කාලය පුරාම මේ සිතිවිලි විමසලා බලලා ඒක තුළ තියෙන අඩුපාඩු දැකලා අපට පුළුවන්කම තියෙනවා මේ සෑම චෛතසිකය තුළම තියෙන වටිනාකම අයින් කරලා නැවත ඉපදීමේ දුකක් ලබා ගැනීමේ ඒ සුදුසුකමෙන් අයිමි කරවලා ඒ චෛතසිකය නිරෝධ චෛතසිකයක් එහෙම නැත්නම් අපි කියනවා ඒ කුසල කර්ම අකුසල කර්ම වලින් අවෝසි කර්ම සිතවිල්ලක් බවට පත් කරන්න. එහෙනම් අවෝසි කර්ම කරන්න දැන් අපි සමීකරණය දැනගත්තා. චෛතසිකය පාල වුණාම පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ ඕනම ක්‍රියාවලියකින් අටගන්නේ චෛතසිකය. ඒ චෛතසිකය තුල තියෙන මේ වටිනාකම මේ ධර්මතාවයන් අය නිරෝධ කළාම අවෝසි කර්ම බවට පත් වෙනවා ඒක තුළ ක්‍රියාකාරී ස්වභාවයක් නැති වෙනවා එහෙනම් මේ සිටිවිලි විමසීම කියන ධර්මතාවය අපගේ ජීවිතවලට මොනතරම් වැදගත්ද? අපි සෑමදාම මේ චෛතසිකවලත් එක්ක නේද ගනුදෙනු කරලා තියෙන්නේ. සෑම ආයතනයක් තුළම මේ ධර්මතාවෙන් අයන් යුක්ත සිටිවිලි නේද නිස්පාදනය කරලා තියෙන්නේ. එහෙනම් අපේ සිත අපට අවබෝධ නැහනේ. අපේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අපට නුවණ දැනුම නැහනේ. එහෙනම් හදින්දලා මේ ආයතන 6 තුලින් අපේ සිත විමසා බලමු. අපි විමසිලිමත් වෙමු. පේන්නේ මොනවද? ඇයෙන්නේ මොනවද? දැනෙන්නේ මොනවද? ඇඟෙන්නේ මොනවද? සිතෙන්නේ මොනවද? එනම් මේ සෑම චෛතසිකය තුළින්ම ඉපදෙනා වූ නාම රූප සංඥා සංස්කාර ධර්ම පිළිබඳ අවබෝධය ඇතුව ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය ඇති නොවෙන්නට වග බලා ගන්නවා නම් අපගේ සිත අපි නිරෝධ කරනවා නම් අන්න මේ කමඨාන අපි විසින් වැඩි යුතුයි මේ කමඨාන තමයි අපගේ විමුක්ති මාවත අපේ නිර්වාණ පණිවිඩය එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපි දැනගත්තා චෛතසිකයේ ස්වභාවය චෛතසිකයේ ක්‍රියාකාරීත්වය චෛතසිකය නිස්පාදනය කරන චෛතසික කාණ්ඩ පිළිබඳ එහෙනම් මේ අවබෝධය තුළින් අසකන දිවනාසය සමසිතේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගනිමු ඒ ක්‍රියාවලිය නිසා ඇතිවෙන්නා වූ ඒ අකුසල මූල කුසල මූල පිළිබඳ අවබෝධය ලැබමු. ඒ තුලින් මේ සිත කිසිම මොහතක නැවත නොහිපදෙන්න අවෝසි කර්ම පමණක් ඉපදෙන්න සෑම චෛතසිකයක තුල තිබෙන ඒ සියලෝම ධර්මතාවයන් නිරෝධ කරමු මේ විදිහට කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම අපි නිවන් දකිනවා අරියත් බෝධියෙන් පිරිනිවන් පානවා අපේ නිවන කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව මේ අවබෝධය අපගේ සිත්වල නිදන්ගත කරගෙන සෑම මොහොතක් ගානේ නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත සිහි කරලා අපි මේක වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ සිතවිලි විමසමෝ කියන මේ ධර්ම දේශනාව අපේ සිතේ සීයේ පවතින්න ඕනේ එහෙනම් භික්ෂුවක් අඬ ගන්නකොට අඬ ගන්න අවශ්‍යතාවය නිසා එයාට ඒ අඬ ගන්න අවස්ථාවක් ඇති වෙලා බලාපොරොත්තුවක් තියෙනවා. අන්න බලන්නේ අඬ ගන්නකොට ඒ තුල තියෙන ධර්මතාවයන දකින්න විදිය. ඒ සෑම චෛතසිකයක් තුළම ක්‍රියාකාරී ස්වභාවය දකින්නට ඕනේ. එහෙනම් මේ අවබෝධයෙන් ඉන්න කෙනා තමයි පැය 24ෙම 100න් ඉන්න කෙනා. මේ අවබෝධයෙන් ඉන්න කෙනා තමයි ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ අරියත් වෙන කෙනා. එහෙනම් මේ කමඨාන නැවත නැවත වඩමු නැවත නැවත සීකරමු සජ්ජායනා කරමු ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සිතවිලි විමසමෝ කියන ධර්මතාවය ඒක තුළින් ලබාගත්තා වූ අවබෝධයේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන්